ශ්‍රද්ධාවන්ත පින්වතුනි දෙසුම් 33කින් සමන්විත නිබ්බාන දෙසුම් පෙළ මේ තිරිකල නිස්සරණ වනසෙනසුනේදී පවත්වන ලද්දේ දැනට දේවාලයේගම කන්දේ ගෙදර පොත්කුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දී ඥානানন্দ ස්වාමින් වහන්සේ විසිනි මේ කාන්තය මේ දැනීමේ එනම් සියලු සංස්කාරයන් දිහාට වීම, සියලු උපසීම අතර දැනීම, සංඛාවක්ෂය කිරීම, නොයෙක් නම් වූ විරාගයේ නැවත් නම් වූ විරෝධයේ නිවීම නම් වූ නිබ්බාණය මාතෘකාවට තේපවත් වෙන දේශනා මාලාවේ 14 වන 14 වන දේශනාවයි අද තුන්වන මුදල තිබෙන්නේ. බුදුරජාණන් වහන්සේ විසින් ඉතාමත්ම සියුම් මාර බන්ධනයක් හැටියට හඳුන්වා දෙන ලද මනීපයන් ගැන පසුගිය දේශනාවේදී අප විස්තර කළා. අසුමානයේ අනුව භවය පිළිබඳව ඇති කරගන්නා විවිධාකාර කල්පනා සියල්ලක්ම මනීපයන් බවත් ඒ මනීපයන් මාර බන්ධන වන්නේ ඒ කල්පනා තුළම සත්‍ය භවයේ දඬකීමේ ශක්තිය නිසා බවත් අපට සලායතන සංයුත්තේ යලකලාපී සූත්‍රයෙන් හෙළිවුණා. වේපතිත්ති අසුරේන්ද්‍රයාගේ පංචවිද බන්ධනය වගේම බන්ධනය වගේම උබතෝ කෝටික තත්ත්වයක් මේ මනුෂ්‍යයන් පිළිබඳව සිදෙන බවක් අපට තේමී ගියා. භවිස්සං නභවිස්සං වන්නේමි නොවන්නේමි වන්නේමි කියලා හිතුවත් නොවන්නේමි කියලා හිතුවත් මායයට අහුවෙලා භවයේ දැඳිලා රූපී වන්නේ කියලා හිතුවත් අරූපී වන්නේ කියලා හිතුවත් මායයට අහු වෙලා සංඤේ වන්නේ නේ අසංඤේ වන්නේ නේ මේව සංඤේ නා සංඤේ වන්නේ කියලා හිතුවත් මායයට අහු වෙලා මෙතන එක්තරා උපසෝ කොටික තත්ත්වයක් තිබෙනවා මේ උපසෝ කොටික සත්‍යයක් නැත මේ මන්විතයන්ගේ මන්විතයන් සම්පූර්ණයෙන්ම ඉක්මවි ඉක්මවිය යුතු බවක් ඉක්මවීමේ මාර්ගයක් බුදුරජාණන් වහන්සේ සුක්කුසාති ස්වාමීන් වහන්සේට ධාතු ගංග සූත්‍රයේදී ලැබුණු ලැබුණු සංගීතන ධාතු ගංග සූත්‍රයේදී දේශනා කර තිබෙනවා. ඒ ධාතු ගංග සූත්‍ර දේශනාව ශ්‍රද්ධාතු ගංග සූත්‍ර දේශනාව අවසාන කෙරෙන අවසාන කරමින් බුදු පියාණන් වහන්සේ මේ දේශනාව කුළුගන්වමින් ප්‍රකාශ කළ එක්තරා කාර්යගත ප්‍රතිදීයක් තියෙනවා ඒකේ එක්තරා විදිහක ධර්ම තේජසකුත් තිබෙනවා බව පේනවා ඒ නිසා අපි ඒක උද්දීත වශයෙන්ම දක්වන්න කල්පනා කළා. යක්ඛිතං මඤ්ඤස්තව අනත්තවස්සන්ති මඤ්ඤස්තේ කෝපාන නත්තවත්තමානේ මේ සන්තෝති විච්ඡති ඉති ඉති කෝපන්නේ සංගුත්තං කිංචේතං පටිච්චුත්තං අස්මිති භික්ඛු මඤ්ඤිතමේතං භවිසන්ති මඤ්ඤිතමේතං නභවිසන්ති මඤ්ඤිතමේතං රූපී භවිස්සන්ති මඤ්ඤතමේතං අරූපී භවිස්සන්ති භවිස්සන්ති මඤ්ඤතමේතං සංඤී භවිස්සන්ති මඤ්ඤතමේතං අසංඤී භවිස්සන්ති මඤ්ඤතමේතං නේව සංඤී නාසංඤී භවිස්සන්ති මඤ්ඤතමේතං මඤ්ඤතං භිතුරෝගෝ මඤ්ඤතං සංසි ගණ්ඩෝ මඤ්ඤතං කල්ලා සබ්බ මඤ්ඤතානං චේව සමතික්කමා මොමි සන්තෝති විච්ඡති මොනිඛෝපන භික්ඛු සංසෝ නජායති නජීයති මනීයති නකුප්පති නතිහෙති සංකෘත භික්ඛුණ සීයන ජායේත අජායමානෝකින් ජීසති අජීයමානෝකින් නීසති අමීයමානෝකින් කුප්පිස්සති අකුත්තමානෝකින් සතිහෙස්සති යත්ථිතං මනුස්සවානස්සවත්ති මනුස්සවේකෝතං නස්සවත්මානි නිසංසෝති විච්ඡති ඉතියන්තං විත්තං සිදමේ සංකප්පිතෝත්තං යොක්ඛතිකං මනුස්සයන් අපවත්තන්ති මනුස්සයෝකෝකං අපවත්තමානී මුනි සංකේති විච්ඡති මේ කිව්වේ ධාතුකංග සූත්‍රයේදී බුදු පියාණන් වහන්සේ උද්දේශ පාඨ්‍ය වශයෙන් මාත්‍රා පාඨ්‍ය වශයෙන් යම් යම් ධර්ම කාරණා කීපයක් ඉදිරිපත් කරලා ඒවාම ක්‍රමක්‍රමයෙන් විග්‍රහ කරලා පැහැදිලි කරලා විස්තර කරලා තමයි සූත්‍ර දේශනාව අවසන් කරන්නේ. මෙහෙම කියපු පාඨය බුදු පියාණන් වහන්සේ අර මුලින් ප්‍රකාශ කළ ඒ ආසුදාවකින් තිබූ පාඩියක්. එතකොට ඒකේ අදහස යම් තැනක සිටියේ මඤ්ඤණා ධාරාවෝ බලානෝද්ද මඤ්ඤණා ධාරාවන් බලානෝන කල්ලි මුනිවරයා ශාන්තියයි කියනු ලැබී ගණුවෙන් ඉහත කියන ලදී ගණුවෙන් කියන ලදී මේ මාතෘකාව වාදී කියපු විස්තරය ඒකෙන් සඳහන් කළේ ඊළඟට සිංහේතන් පටිච්චෝප්පන්න. මොකක් නිසායිකේ කියන ලද්දේ බුදු දානන් වහන්සේම කපියු කම්මතාව වශයෙන් ප්‍රශ්න කරලා ඒක තව විග්‍රහ කරනවා. සිංහේතන් පටිච්චෝප්පන්න. අතීත දුක්ඛ මඤ්ඤිත මේතන්. දෙහි යන මහන මෙතන දුක්ඛ කියලා වළක්වන්නේ අර කුක්කුසාදී ස්වාමීන් වහන්සේටයි. මහන දෙහි යන මෙය මඤ්ඤිතේකි. භවිෂ්‍යන්ති මඤ්ඤිත මේතන්. වන්නේ යන මෙය මඤ්ඤිතේකි. නබයිස්සන්ති මඤ්ඤිත මේත නොවන්නේ යන මේ මඤ්ඤිතේකි රූපේ භවිස්සන්ති මඤ්ඤිත මේත රූපී වන්නේ යන මේ මඤ්ඤිතේකි අරූපී භවිස්සන්ති මඤ්ඤිත මේත අරූපී වන්නේ යන මේද මඤ්ඤිතේ සංඤේ භවිස්සන්ති මඤ්ඤිත මේත සංඤේ වන්නේ යන මේද මඤ්ඤිතේකි අසංඤේ භවිස්සන්ති මඤ්ඤිත මේත අසංඤේ වන්නේ යන මේ මඤ්ඤිතේකි මේව සංඤේ නාසංඤේ භවිස්සන්ති මඤ්ඤිත මේත සංයේත් නොවන අසංයේත් නොවන පැත්තේකටපත් වන්නේ යන යන හිතීමත් ඒකත් මනිතයක්. මනිත මනිතන් දුක්ඛෝගෝ මනිතන් ගන්ඩෝ මනිතන් සල්ලම්. මහන මනිතේ රෝගෝති මනිතේ දඩති මනිතේ උලති. සබ්බ මනිතානන්තේ සමුතික්කමා මුනි සන්තෝති විච්ඡති. සියලු මනිතයන්ගේම ඉක්මවීමෙන් මොනිවරවා ශාන්තියයි තුලදී මිනිස්සෝතන විසු සන්තෝ නගායති මහන ශාන්ත වූ මුනිවරයන් නූපති නදීයති නදිරයි නමිනියති නමියේ නකුප්පති සතල නොවේ සංකල නොවේ නොපිහෙති ආසා නොකරයි සංකිත භික්ෂුණා කියන ජායෙත් යමක් නිසා උපත වේද යමකින් උපත වේද එද ඔරුත නැත ඒ මුනිවරයාට නැත අදාළ නොකී ජීවිතී මොකද ඒකේ නම් දිගන්නේ අදීමානෝකී ජීවිතී නොදිරන්නේ කෙසේ නම් මරන්නේද අනින්‍යමානෝකී කුප්පිසති නොමරන්නේ කෙසේ නම් සැකලවන්නේද සංකලවන්නේද අකුත්තමානෝ කිසපිනිසති සංකලනවන්නේ කුමකට නම් ආසා කරන්නේද යත්තතිකං අනිත්වා මනුස්සවා ලබ්ධවත්තන්ති මනුස්සරේ මනුස්සරේ භෝගන ලබ්ධවත්මානි මේ සම්පූර්ණ විච්ඡේදී ඉතිං තං උත්තං ඉදමෝතං කටිච්චුත්තං අර කියා කියන පාඨය දැන් ඔබට විස්තර කරලා ඉවරයි ඒ විග්‍රහ කළ බවයි අවසාන වාක්‍යයෙන් බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ යත්තතිකං ආදී පාඨය මම යම් අදහසක් සඳහා ප්‍රකාශ කළාට ඒ මෙන්න මේ අදහස නිසායි කියලා ඒකට මේ ඡේදයෙන් සම්පූර්ණයෙන්ම ඒ විග්‍රහය කරනවා එතකොට මින් අපිට පේනවා මේ මඤ්ඤිත්‍යන් මේ නිර්වාණ ගාමී ප්‍රතිපදාවට මඤ්ඤිත්‍යන් පිළිබඳ ප්‍රශ්නය කොයිතරම් වැදගත්ද කියන එක. මේ සූත්‍ර දේශනාව අදට එන දුන කාර්යගත සීලයක් තමයි මේක. එහෙන් පෙන්ලා තියෙනවා අපිට එතකොට මේ මඤ්ඤණා දාන වෙන විමුක්ත tattවයකට වූ සිතක් ඇති මේ මුනිවරුවා ශාන්ත බව. ඒ ශාන්ත tattවයකටපත් වෙනවා. ඒ නීවරයා ජාති ජරා මරණ ආදියෙන් මිදෙන්නේ මෙලොවදීම මිදෙන්නේ පරිණෝධින මෙලොවදීම ප්‍රත්‍යක්ෂ කරගත්ත නිසා. අන්න ඒක නිසා තමයි අපතන අර කියුනේ සංකීර්ත දුක්ඛනා කියන ගායස. යමක් නිසා උපතේක ඒක ඕහත නැත්. යම් භවයක් නිසා භවපත්‍යා ජාති. යම් භවයක් නිසා උපතක් ගැන කතා කරන්න පුළුවන් ඒ භවය පවා උහුට නැත්. අදයන් මානසින් ජීවිතති. මේක ගණේ කෙසේ නම් දරන්නේද? අර ඉවයිපත්ව සම්බන්ධතාව නිසා ඒක වෙන්නේ. මේක ගණේ මේ උපත මෙතෙන්දී අපිට මතක් කරගන්න පුළුවන් තවදුරටත් මේ කාරණිය පැහැදිලි කර ගැනීම සඳහා අපි කලින් අවස්ථාවක සංකල්ප කළ ගතක් පිළිබඳ උපමාව. ජාති ජරා මරණ ආදී සංකල්ප සාපේක්ෂව බව. ඉක්මකට සාපේක්ෂව බව තේරුම් ගැනීමට අපි එක්තරා උපමා ඒක සූත්‍රවල තිබෙනවා. මේ මේ දැන් ඉදිරි අදියට ගත්තා ඒ කියන්නේ මොන දැන් යම් කිසි ගතක් තිබෙනවා ඒ ගතේ ගලු කොළ මලු දෙඩි දරක් විකුණන විකුණන්න පුළුවන් විකුණලා යමක් ජීවිතාවක් කරන්න පුළුවන් අන්න ඒ ඒ විදිහට ඒ ඒ ගලු විකුණා ජීවත් වෙන මිනිසෙකු කොළ විකුණා ඒ ගතේම ගලු විකුණා ජීවත් වෙන මිනිසෙකු කොළ විකුණා ජීවත් වෙන මිනිසෙකු මල්ලිකුණා ජීවත් වෙන මිනිසෙකුත්, දෙලිවිකුණා ජීවත් වෙන මිනිසෙකුත්, දයවලිකුණා ජීවත් වෙන මිනිසෙකුත් පෙළගස්සලා ඒ අයගෙන් ඒ ගතේ වැඩිමේ යම් කිසි අවස්ථාවකදී ඊගත පෙන්වලා ඇහුවොත් මේකට ලාභ මෝරලාභ කියලා. මේ පස් දෙනා ගැන පිළිතුරු වෙනස් වෙන්න පුළුවන් ඒ එක් එක්කෙනාගේ උපාදානිය අනුව. ඒ අය ඒ ගත දිහා බලන දෘෂ්ටි කෝණය වෙනස් වෙනස් නිසායි. දැන් අපි නිදොස් නැති පිටගත්තොත් දැන් මොන දලු විකුණා ජීවත් වෙන මිනිහා ඒ දලු කොළ බවට හැරෙනකොට ගහ ගහේ කොළ මෝරනකොට කියාවේ මේක මෝරලා නැති කියලා. ඒ ඊළඟට අර කොළ හැරිලා මල් පිටන කාලෙට ඒක නැත් කියන්න පුළුවනි. කොළ විකුණා ජීවත් වෙන පුද්ගලයා කියන්න පුළුවනි සමහර විට මේ ගහ මෝරලා නැති කියලා. මල් විකුණලා ජීවත් වෙන පුද්ගලයා ඒක දෙවි බවට හැරෙනකොට මේ ගහ මෝරල වෙදී කියලා ඔන්න විදිහට අයංග කල්පනා කරලා තීරණ ගන්න පුළුවනි මේ සංකල්ප ඒ ඒ පුද්ගලයා ගන්න උපාදානිය අල්ලා ගන්න දේ අනුව වෙනස් වෙනවා මේවායි සාපේක්ෂක බවක් තියෙනවා අන්න ඒ නිසා තමයි දැන් ඒකට මේ මුන්දරයා අර අල්ලගෙන සිටි හැම එකක්ම ඇතෑරියා සම්පූර්ණ උපාදානයෙන් ඇතෑරියා මම කියන්නේ ඇතෑරියා අන්න ඒක නිසා තමයි අර අඥානමාන කිංජීස ඒතරත්තට භවයක් වුණේ ඔයාලට භවයක් නෑ. භවය නැති නිසාම ජාතියක් නෑ. ජාතිය නැති නිසාම දිරීමක් නෑ. දිරීම පිළිබඳ සංකල්පය ගන්න. ඒක ඊටාත්ම ප්‍රකට කාරණයක් මේ ජරා කියන වචනේ වැඩිමක් දිරීමක් කියන දෙකම තිබෙනවා. මේක යම්කිසි සීමාවක් කියලා අපි මේ වැඩිම වැඩිම ඉවර වෙලා ඊළඟට දිනන්න පටන් ගන්නවා කියලා කියන්නේ. මේ සීමාව අප අපම අපගේ උපාදානය හෝ අපේ දිහා බලන දෘෂ්ටි කෝණය හෝ වෙනස් වෙනවා. ඒකයි අපි මේ උපමාවකින් කියන්නේ කලේ. එතකොට ඊළඟට කියනවා අජායමානෝ කිං ජීවිතති අජීවමානෝ කිං ජීවිතති. එතකොට ජරාවක් නැත්නම් ජරාව කියලා කියන්නේ මරණයට ලං වීමක්, ව්‍යායාමයක්. එතකොට ජරාවක් නැත්නම් මරණයකුත් නෑ. මාන්‍යයන් නැති බව අපට අර කලින් අවස්ථාවක උද්දක වශයෙන් දැක්වූ අදිමත තේරදාතාවලින් කෙනෙක් ගියා. අර අදිමත තෙරුන් වහන්සේ අර පල්ලුම ඒක කියලා මරන්න සූදානම් වෙනකොට උන්වහන්සේ ප්‍රකාශ කළේ නමේ හෝති අහෝතිකේ භවිසන්ති මොහෝතිනේ සංඛාරාදී පරිසන්ති සත්‍යකාතරි දේවල මට හිතෙන්නේ නෑ මම ඉස්සර හිටියා කියලා මට හිතෙන්නේ අනාගතේ ඉන්නවා කියලා සංස්කාරයන් තමයි නැති වෙනවා ඉතින් මොකද මෙතන දැනෙන්නේ තියෙන්නේ තමයි බුද්ධ ප්‍රකාශ කළේ අනාගාමී නිසා දැන් දිවිමක් නැහැ මේ තමන් ඔක්කොම උපාදානය නැතිලා නිසා ඒක නිසා මරණයක් නැහැ අනිවාර්යයෙන්ම සුපුප්පිස්සති මේ මරණය නිසා මේ කුක්ක කියලා මෙතන උපුප්පේති කියලා කියන්නේ ඕක වීම උපුප්ප මෙතන වල ඕක වීම නෙවෙයි මෙතන හැංගෙන්නේ සැකල වීම සංකල වීම කියන අදහසයි යමක් අල්ලගෙන ඉන්නවා නම් ඉතින් පල්ලු කරලා දානකොට ඇති වෙන ඒ එක්තරා විදිහක අර කම්පනයක් වෙනවා. ඕන කොටිම කම්පනයක් කියලා ගන්නත් පුළුවන්. එතකොට අන්‍යමාන චින්තුත්තේ සති. දැන් නිමකට යෙදෙන වචනයක් අපි ගන්න සඳහන් කළා අකුත්තා චේතෝ විමුක්තිය. ලෝකයේ අධිකාර අනෙක් හැම චේතෝ විමුක්තියක්ම සුත්තයි. සුත්ත කියලා කියන්නේ ඕක්කයි. සංචල වෙනවා. මරණ ඉන්ද්‍රිය සතල වෙනවා. මරණය මරණ වේදනාව ඉන්ද්‍රිය සතල වෙනවා. නිවන් පමුණක් අත්පාදී කියන්නේ. එතකොට අන්නේ අපි මේ මේ රහතන් වහන්සේ මේ මුනිවරයා මේ ශාන්ත මුනිවරයා අනාසරම් හේත විමුක්තිය පඤ්ඤා විමුක්තිය යන හැඳින්ගෙන ඒ ආශ්‍රයන්ගේ ගලාවීමක් නැති අරත්තල සමාධියේ අරත්ත අරත්තල ප්‍රඥාවේ පිහිටි ඒ ශාන්ත මුනිවරයා මරණ දිවියේ කම්පණය කම්පණයකටපත් වෙන්නේ නැහැ. සැකල වීමක් නැහැ. හිත පිළිබඳව සැකල වීමක් නැහැ. ඒ නිසා තමයි රාජිමුත් තෙරුන් වහන්සේ තර විදියට අර කල්මුරුන්ට නිර්භය ප්‍රකාශ කළේ. අන්‍යමානෝ කිංකොප්පිස්ස. අහුත්තමානෝ කිස්ස තිහස්ස. එහෙම සත්‍යවෙන්නේ නැත්නම් සැකල වීමක් ඇතිවෙන්නක් නැත්නම් ඒ නිසාම විහා කියලා කියන්නේ ආසාව. වන්තිසු දුර්වලක ආසාව කියන්නේ. මේ විශේෂයෙන් මෙතන හිතලා තියෙන්නේ අර මරණය නිසාම કૃષ્ණාව ක්ෂය නොකළ පුද්ගලයා තුළ යම් කිසි ආශාවක් තියෙනවා. ඒ ආශාවට මේ ඉදිරියටකට ගානක්, ඒ ආශාවට පිළිතුරු වශයෙන් තමයි කර්මානුභූතයේ යම් කිසි භවයකට ඉඳනක් එළඹෙන්නේ. ඒකත් මේ මේ ආශාව නෙමෙයි නිවරේ අද්දුද. මොකද අර කුකුතේ අර ඉන්න සංකල්පීමක් නිසා බලාපොරොත්තු නැහැ. ඉස්තාවන් බලාපොරොත්තු ඉස්තාවන් මේ කිසිවක් නැහැ. ආශාවක් නැහැ. අකුත්තමාන චිත්ත පිහිට. අර සංකල වීමක් නැති නිසාම කුමකට නම් ආශා කරන්නේ? මෙන්න අපිට කියනවා එතකොට අර ජාති ජරා මරණ ආදී සංකල්පම සියල්ලම අර්ථ ශූන්‍ය වෙනවා මේ මුනිවරයාට. ඒ නිසාමයි ඒ මහන්ස ශාන්ත වන්නේ. අර මන්නේ කියන්නේ සියල්ලම ඉක්ම වීම නිසා. එතකොට මේ මෙන්න අපිට තේරෙනවා මේ නිවන අජරාමර තත්ත්වයක් මෙලොවින් පස්සක්ෂ කරගත හැකි අජරාමර තත්ත්වයක් විදිහට හඳුන්වන්නේ මක්නිසාද කියන එක මේ මේ සූත්‍ර දේශනාවෙන් අපිට තේරුම් ගන්න පුළුවන්. මෙලොව වශයෙන් ඒ ජරාවත් මරණයත් දැනගෙන මුනිවරයා මක්නිසාද බලන් යෝගී මෙලොවින් පස්සක්ෂ කළ නිසා ඒක මහා බුදුන් කාරණයක්. භව නිරෝධය ඒ නිර්වාණ ඒ ඵල සමාපත්තියේදී භව නිරෝධය පැත්තට කරනවා. ඒ නිසාම භව නිසා ප්‍රතිසංස්කාර ධර්මය දක්වපු උපත ධර්ම භව නිරෝධය පැත්තට කරන්නේ නැත්නම් සංහාව කියලා ඊළඟ උපාදානය නැහැ. ඒ නිසා අයිති භවය නැහැ. භවය නැති නිසාම භව ජාති ජරා මරණ ඒකමාර සූප පරිදේ සියල්ලම නැහැ. එතකොට මේ අනුව අපිට හිතා ගන්න පුළුවන් මේ ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන කුප්පායාස කියන මේ සංකල්ප සියල්ලක්ම ප්‍රයත්න පිළිබඳ මානය අපි මානය ප්‍රදාන කරගත් අපි මානය ප්‍රදාන කරගත් සංඥා විපල්ලාස චිත්ත විපල්ලාස දික්ඛ විපල්ලාස සමුහයක ප්‍රතිඵල මේ පිටන විපර්යාස ගොඩක් සිතම මවාගත්තු සංඥා විපල්ලාස චිත්ත විපල්ලාස දිට්ඨි පල්ලව අනාගත වශයෙන් මේ ඇති කරගත්තු සංකල්ප ගොඩක් මෙතන තියෙනවා. ජාති ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමන සුඛායාස ආදී මේ දුක් කඳ සම්පූර්ණයෙන්ම මේ දුක්ඛ කඳය ඒ විදිහට පිටින්ම මවාගත්තු එක. මෙතෙන්දී අපි සරලව මේ කාරණේ පැහැදිලි කර ගැනීමට අපි අර කලින් අවස්ථාවක සඳහන් කළ වරපටියක කඳුවක උපමාව ගැන සිතුවදල බලමු. අපි සඳහන් කළා එකම පැත්තකට කරකැවීමෙන් සිදුවන වැල්පටවල් කීපයක්, එහෙම නැත්නම් ලනුපටවල් කීපයක් වරපටක් වූ කඳයක් බවට පත්වන්නේ කවුරු හරි නැති අල්ලගත්තු අවස්ථාවේදී. ඒකේක ඕක කරකැවි කරකැවි තිබෙනවා ගැට වැටීමක් දඟ වැටීමක් මොකද නැහැ. මැදින් කවුරු හරි අල්ලගත්තු ඇටි ඔන්න පටන් ගන්නවා දඟලියෙන් දඟලියෙන් ගොඩ ගැට වැටෙන්නත් පටන් ගන්නවා. ඔන්න ඒ උපාදානෙට මැදින් අල්ලා ගන්න නිසා. අන්න ඒ විදිහේ දෙයක් තමයි මේ භවයේ පිළිබඳව කියන්නේ. උපාදානය නිසා අර ලෝකයේ තිබෙන අනිත්‍යතාව අනිත්‍යතාව වශයෙන් ලෝකයේ හැම දෙයක්ම වෙනස් වෙනවා. නමුත් මේ වෙනස් වෙන දේ ඉතාමත් අනිත්‍යක විදිහට වෙනස් වෙන්නේ. මේ අනිත්‍යතාව අනිත්‍යක. අනිත්‍ය කියලා අපි අතන යොදන්නේ මේක කාටවත් පීඩාවක් නෑ. මේක ලෝක ස්වභාවය. සත්‍යත ධර්මතාව. ඒකවල මේක පීඩාවක් වන්නේ අන්න අල්ලකින් අල්ලගත්ත හැටි. අර කඳුවේ ගැටලා දෙන්න ඕනේ දඟලකින් පටන් ගත්තා වගේ. මේ දඟලින් දඟලින් සියල්ලම භවය පිළිබඳව අපේ ගාන කරන භව සංස්කාර හැටියට සම්පූර්ණ කළා ගන්න ඒකයි. මේ සංස්කාර දෙකක් පටන් ගන්න එතනින් අවිද්‍යාව හා සංස්කාරය කියනවා කියලා කියන ඒ අදහසත් අපිට ඒ අනුව හිතා ගන්න පුළුවන්. එතකොට මෙන්න මේ කඹේ මේ අල්ලා ගැනීම පිළිබඳව කල්පනා කරනකොට කරත් සංසියක් මෙතන තියෙනවා. මේ ලැබින් අල්ලා ගැනීම නිසා දෙකක් තියෙනවා. මේක මොකද මෙතන කියන උත්තර උපතෝපරික තත්ත්වයක්. සිත සිත එදෙනකොට මේක හොඳට පැහැදිලි වෙන්නේ. දෙකම මැද කියන අදහස දැන නගින්නේ අර නදී අල්ලා ගැනීම ඒජන් තනකින් අල්ලා ගැනීම නිසා. ඒකත් අල්ලා ගැනීම නිසා දෙකක් තියෙනවා මේ භවයේ. ඒ වගේම දෙයක් බවටපත් වීම නිසා අන්තයක් බවටපත් වෙනවා. මඤ්ඤණා ගැන අපි කලින් අවස්ථාවක සඳහන් කළා. ජීවන ජීවනයේ මඤ්ඤණා කීකපෝකං හෝති අඤ්ඤතා ආදී දාඨාවින් මේ මඤ්ඤණා පිළිබඳ මහා පුදුම විදිහේ උපතෝපෝතික තත්ත්වයක් තමයි මඤ්ඤණා නිකන්ම දෙයක් දිහි වෙන බව. මඤ්ඤණා කිරීම නිසායි යම් කිසි දෙයක් දෙයක් බවටපත් වෙන්නේ. ඒකකට ඒ දෙයක් බවටපත් වීමා සමගම අන්‍යතාවයටපත් වෙනවා. මෙන්නේ මේ මඤ්ඤාති සතෝ සංඝෝති අඤ්ඤතා. දෙයක් එතකොට මේ මෙතන තියෙන මහා භයානක මහා පුදුම විදිහේ උපතෝපෝතික ප්‍රශ්නයක්. එක තැනකින් අල්ලා ගැනීම නිසා දුකක් ඇති වෙනවා. ඒ වගේම දෙයක් බවට පත් වෙන හැටි සංජයක් බවට පත් වෙන පටන් ගන්නවා. අනිත්‍යතා ධර්ම කියත වෙනවා. මෙතන කියන්නේ මෙන්න මේ මේ ධර්මතාව පෙන්වන්න කරන සූත්‍ර දේශනා ප්‍රතිපත් අපිට මේ සූත්‍ර පිටකේ හමුවනවා. ඒක සමහර විට පැහැදිලිව විග්‍රහ කරන්න නැතුව පහළයි කියන්න තියෙන්නේ. මේ මේ දෙකක් තම මැද කියන අදහස සමහර විට කියලා කියනවා උඩ යට කරත කියලා. උඩ යට කරත උද්දන් අදෝ සිරියන් මැජ්ජේ උඩ යට මැද කියන අදහස. තවත් සමහර විට කියලා කියනවා පෙර පසු මැද කියලා. පුරේ පච්චා මැජ්ජා. ඔය විදිහට බොහෝ විට මේ ගැඹුරු සූත්‍ර දේශනාවල නිවන පිළිබඳ ප්‍රකාශ වෙන යම් යම් අදහස් ඇති ඒ සූත්‍ර දේශනාවල උදලා තිබෙනවා. අපි ඒකට හොඳ නිදසුනක් හැටියට සුත්තිනිකාතේ පාරායන වගේ මෙත්තු මානව පුච්චාවේන භාෂා විදුලියක් ඉස්සරහට ගන්න. යම් කිංචි සම්පජානාති උද්ධං අදෝ පිරියං චාපි මැජ්ජේ ඒකේතු නන්දිංච නිවේතනංච අනුජ්ජ විඥාන භවේ ලතිච්චේ ඒවන් විහාරී සතෝ අපමත්තෝ විච්ඡු චරං විත්වා මමයිතානි ජාති ජරං ශෝක පරිද්දවංච ඉදේව විද්වා පදහීය දුක්ඛං යම්කිසි සංකජානවාසී උත්සං අදෝ කියනං ඡාති මන්නේ උදත් යටත් නැද කරතත් යමක් ඇතැයි දන්නේද යම් සාධයක් ඇතැයි දන්නේද ඒකේසු නන්දින්ච නිවේශනංච ඒ හැම දෙයක් පිළිබඳව නන්දි නම් වූ සතුට වීමක් නිවේශනං නම් වූ කලපදියම් වීමක් අනුජාතහන්නේ විඥානං භවෙන තිත්තේ එවිට විඥාණය භවෙහි නරඹන්නේ ඒවං විහාරි සතු අපමත්තු දුක්ඛ තරං හිත්වා මම අයිතානි මෙසේ සතිමත්ව අප්‍රමාදීව වාසය කරන්නා වූ භික්ෂුව මමයිතයන් නම් වූ මම මාගේ අයිතිවාදද්දී අතහැර හැසිරෙන්නේ දුක්කරන් නිසා මම අයිතානි ජාති ජරන් සූප පරිද්දවන්තෝ දේව විද්‍යා තබෙහි දුක්ඛ දේව මේ නිදීම ජාති ජරා සූප පරිදේව දුක්ඛ ආදී සියල්ලම සූරුම් අරගෙන අතහරින්නේ දිය කියන වචනේ මෙතන කාණක්ම වැදගත්. මෙහිදීම මේ සියල්ලත් හරිනවා. නැවත භවයක් යන කන්නේ නැති. එතකොට මෙලින් අදහසම සරත විදිහෝ කියන ඒ අවධාරණය විදිහ තියෙනවා මහා වීවුන සූත්‍රයේ. අත්තක වර්ගයේ සුත්තමපාදී මාත්තක වර්ගයේ මහා වීවුන සූත්‍රයේ තියෙනවා චතුතපාතෝ ඉද යස්සනත්ති. රහතන් වහන්සේ පිළිබඳව වෙනවා රහතන් වහන්සේට මෙහිදීම මෙලොවම සුඛෝපකාශයක් නෑ සුඛියක් උත්පත්තියක් නෑ ඒ සංකල්ප අර්ථ ශූන්‍යයි එතකොට මේ ධාතනේ දෙනි ධාතන විදිහට තිබෙන වැදගත් වචනයක් තමයි මේ නියතනං කියන එක. මං දීක නියතනං කියලා කිව්ව මෙතන අපි සඳහන් කළා. මේ නියතනං කියලා කියන්නේ තලපදියන්නේ විඥානයේ තිබෙන එක්තරා ස්වභාවයක් තලපදියන් වන ස්වභාවයක්. ඒ නිසා තමයි සමාර්ථන් වල තියෙන රූප ධාතු විඥානත් ඕකෝ රූප ධාතුව රූප වේදනා ආදී මේක එකක් අරගෙන කියනවා රූප ධාතුව විඥානයේ gedarai විඥානයේ ප්‍රාණස්ථානය මේ තුලක නිකේත නියතන කියන පද සමානාර්ථවත් gedara නියත කියන අදහස ඒවා නිතර මේ කියලා තිබෙනවා විඥානය විඥානයේ තිබෙන කලපදියම් වල ස්වභාවයක් gedadina ස්වභාවයක් වදින් කියන ස්වභාවයක් එතකොට අන්නේ පරිදි නොවන ස්වභාවය ඇති විඥානය තමයි අනිදස්සන විඥානය. ඒ විඥානයේ කලපදියම් වන ස්වභාවය අතහැරියාම එතෙන් පිටින්නේ අනිදස්සන විඥානය. ඊළඟට අපි සරකාරයක් මේ මඤ්ඤස්තවාදී මේ ඡේදය අතු කරගන්න පුළුවනි. මෙතන අපි මෙතන කියවුණා මේ මඤ්ඤනා ධාරාවක් ගලා යෑමක් ගැන. යම් තැනක සිටියේද සිටින විට යම් මඤ්ඤණා ධාරාව බලානෝද්ද කියලා මේ පටන් ගන්න ඡේදය මේ මේ මඤ්ඤණා ධාරාවන් බලායම පිළිබඳ අදහස අපිට කිට්ටු කරන්න පුළුවන් අත් වශයෙන්ම බොහෝ විදිහට තේරුම් කරන්නේ ආසවා කියන වචනේ මේ ආසවා කියන එකට වචනය ආශ්‍රවයන් ඕකයන් වශයෙන් දක්වනවා කාම භව දිට්ඨි අවිජ්ජා කියලා මේ ධර්ම හතර මේ කියන්නේ සාංකායික පුරුදු ප්‍රවාහ හතරක් මොකක්ද යාගේ සිත්වලට ගලාගෙන එන නිරන්තරව ගලාගෙන එන සාංකාරික පුරුදු ප්‍රවාහ අතර නාම භව දිට්ඨි අවිජ්ජා මේවා ආශ්‍රව වශයෙන් දක්වනවා ඕග ඕග කියලා කියන්නේ සැඬබබුලි එතකොට මේ අර යම් කෙනෙක් සිටියේ කියලා කිව්වේ ඒ සැඬබතුරු ගලාගෙන ආරහම ඒ ගලාගෙන එන මනුස්සව ආදී වෙන පීඩාවක් නැති කෙනා ඒ නිසාම තමයි නිවනට දීපං කියලා කියලා කියන්නේ නිවනට දීපං කියලා ඉඳලා තියෙන නිවන පිළිබඳ පරියායපද අතර දීපං කියලා වචනේ තිබෙන එක සමහර කෙනෙක් හිතන්න පුළුවන්. මේක මේ ලෝකයේ අකෘෂි තැනක සිදුවන තැනක් කියලා. ඒ කියන්නේ මේ ජී සංකල්පනාවක තමයි නිබ්බාන උපදීමේදී ඇතම් ඇතම් කෙනෙක් දරන්නේ. නමුත් මේ දීප නිවනට දිවෙන්නක් කියලා කියන්නේ මක්නිසාද කියන එක ඉතාමත් හොඳින් පැහැදිලි වෙන ඒ සූත්‍රය තමයි පාරායන වන්දියේන එන කත්තමානව උච්චාර. කත්ත කියන බ්‍රාහ්මණ මානව කිය බුදු පියාණන් වහන්සේගෙන් අසු ප්‍රශ්නේ මොකද්ද? මධ්‍යේ කරත්මින් සික්තං රෝගී ජාති මහභයි ජරාමති පරිතානං දීපං පබ්බුහි මාර්ග සම්පූර්ණ දීපං අඛායි යතිදං නාපරං සියා මධ්‍යේ කරත්මින් සික්තං රෝගී ජාති මහභයි මහත් භයානක වූ සැලවතුරු ගලාගෙන එන කල්හි ජරා මරණයට කැපව විරණක සිටින සත්‍යයට දිවෙනක් යන්නේ නුදු කාණේ පංචමේ දී සංඛායි යතිදන් නාතරංශිය ඔබ මත මේ දුක් අඳනව දැක්නවන පරිදි දිවෙනක් යන්නේ නැව කියලා විදිහට ඉලාටි කෙබුදු ඥානන් වහන්සේ බුදු ඥානන් වහන්සේට දීම දීම පිළිතුරු පිළිතුර මොකද්ද අකිංචනං අනාදානං ඒකං දීපං අනාපරං නිබ්බාන හිතිනම් භූමි ජරාමත්තු පරික්ෂණ අකිංචනං නාදානං චේතං දීපං අනාපරං අකිංචනං කියලා කියන්නේ කිසිවක් අලක් නැති බව අනාදානං කියන්නේ කිසිවක් අල්ලාගත්ත නැති බව මේ පද දෙකෙන් මේ වෙන අහඳුන්වන්නේ එතකොට බුද්ධානන් වහන්සේ කිසිවක් අල්ලාගත්ත නැති බව කිසිවක් අලක් නැති බව කිසිවක් අල්ලාගත්ත නැති බව සංහාරකෝ වීමක් සිතාදානෙ ශරීරයක් කියන මෙතනම මේ පදවි කියන තමයි මම නිවන කියලා කියන්නේ. ඒකන් දීතම් මනාපර. වෙන නිවන වෙන ජීවනක් තියුණා නම් බුදු පියාණන් වහන්සේ මෙතන ප්‍රකාශ කරනවා. ඒකත් මෙතන ගැඹුරු අර්ථයක් තමයි මේ ජීවිත කියන වචනේ තේරුම්න්නේ. ආපෝචන අනාදාන තත්ත්වයම තත්ත්ව නියමයි දිවයින අනාකරන් මේකක් නොවේ. නිබ්බාන විචිනාන භූමි මම ඊට නිබ්බාන කියලා කියනවා. නිබ්බාන කියලා වචනේ යොදන්නේ මම ඔය කියපු වචන දෙකට. අකින්චන අනාගාමී තත්වයේ තමයි නිබ්බාන කියන දුන්නේ ඒ තත්වයට මම නිවනයි කියන්නේ. ජරාමත්‍ය පරික්ෂා ඒ තත්වෝ සුභංගකද්ද ජරාවත් මරණ ක්ෂය කරන ස්වභාවය කියලා. ජරාමත්‍ය පරික්ෂා එතකොට මේ අවස්ථාවේදී අපට දැන් ඉතින් සෑහෙන ප්‍රමාණයේ ඒකට පසුබිම සූදානම් වුණ නිසා අපි ධාතුපං සූත්‍රයේ තවත් කොටසක් තිබුණා ඉදිරියට ගන්න පුළුවනි මේ එක්තරා විදියක නිතර නිබ්බාන ගැන කාටච්ඡා කිරීමේදී ඉදිරිපත් කරන උදාන පාළියේ පාඨිගාමයේ උදානවා කියන කෙටි සූත්‍රයක්. ඒ ඒ සූත්‍රයේ තේරුම් ගැනීම පහසුයි මේ දැනට අපි මේ කළ විග්‍රහය අනුව. ඒක නිසායි මේ අවස්ථාවේ ඒක ඉදිරිපත් කරන්නේ. අත්‍යධිකවේ අජාතං අදෝතං අකතං අසංකතං මොදිතං වික්කවේ අභිස්ස අජාතං අදෝතං අකතං අසංකතං මේක ජාතක භූතක තතත් සංකතත් නිස්සරණං පඤ්ඤායිස යස්මාචිකෝ වික්කවේ අත්‍ය අජාතං අභූතං අකතං අසංකතං තස්මා ජාතකස්ස භූතස්ස කතස්ස සංකතස්ස නිස්සරණං පඤ්ඤායිස මෙතන කියන්නේ මහණෙනි අත්‍යුක්කේ අජාතං අභූතං අපතං අසංගතං නෝපන් හටනෝගත් නොකල සකස් නොකල සබ්යත් ඇත අත්‍යුක්කේ අජාතං අභූතං අපතං අසංගතං මේ එකක්ම නිවනට නම් නෝචේතං වික්‍රේ අභිස්ස අජාතං අභූතං අපතං අසංගතං නෛව ජාතක භූතස්ස කතං සංගතස්ස නිස්සරණං පඤ්ඤායිතේ යම් හේකින් මේ කියපු අජාත අභූත අකත අසංගත තත්ත්වයක් නැති වුණේ නම් නවිද ඔන්න කියනවා විතරක් ඉබ කියන වචනේ. නිමිදී නවිද ජාතක භූතක තත්ත්වංගතත් නිස්සරණ සංඥාය. මේ ලෝකයේදී මෙහිදීම මෙහි මේ ජාත හටගත් උපන් හටගත් කළ සකස් කළ දෙවේදී නිස්සරණය ඒවා ඒ ඒ දෙයි නික්වීම දක්නා නොපඤ්ඤායත ඒ නික්වීම දක්වා ලිය නොහැක දස්මාතිකෝ ඒකම අවධාරණය කරන යාත දස්මාතිකෝ වික්‍රිය අධ්‍යාපන භූතං සංගතං කතං දස්මා යාදති භූතක කතං සංගතං නිස්සරණ පඤ්ඤායති යම් හේතින් ඒ අජාත අභූතගත සංගතත්වයේ පිළියෙද ඉනිසාම අජාත භූතගත සංගතත්වයේ නිසීමක් ඇත. මේ සූත්‍රයේ මේ සූත්‍රයේ අදහස අර රහතන් වහන්සේ මේ අජාත අභූතගත සංගත කියන වචනේ තුරු කරන්නේ රහතන් වහන්සේගේ සිත ජාති භව සංස්කාර ආදීන් ඒ විමුක්ත වීමයි. රහතන් වහන්සේගේ ධාති නිරෝධය, භව නිරෝධය, සංස්කාර නිරෝධය ප්‍රකාශ කරන වචනයි මේ අද අදතන භූතන අතන ආදී වශයෙන් මේ මෙතන දක්වලා තියෙන්නේ. එතකොට මේ හැම එකක්ම මේ සිටියේ නැති වෙන එක්තරා තත්ත්වයක් ඇතිකයි. එතන ගැටුම්ති. අසු මේ නමුත් මෙතන මේ අතුවාවේ පවා සම්බාල ස්වාමීන් වහන්සේ තෝරන්නේ මේ සූත්‍රයේ අවධාරණය කළ යුතු අවශ්‍යම අවධාරණය කළ යුතු ඉදිරිය කියන වචනය. ඉද කියන වචනය තේරීමක් නැතිවයි. අදත් භූතකට කතා නිසා නිදිදීන මේ කියපු ජාත භූත tattve නිස්සාරණයක් ඇතිවීම අත්‍ය වශයෙන්ම අවධාරණය කළ යුතු කාරණයක්. මානසිකාද ඒක ලෝකයේ අධිකාරීකී මේ ජරා මරණ ආදී නිදෙන්න පුළුවන් වන්නේ මේ නිදියට පස්සේ ඒ අමෘතය ගැන අපි දෙවියන් දෙන් ලබාගත් ප්‍රතිසුදුයක් හැටියට වගේ එහෙම කල්පනා කරන්න පටන් ගත්තේ මේ ජරා මරණ ආදී නිදීම කරන්න පුළුවන් වන්නේ මේ මෙතන මිය ගිහිල්ලා යනක් නැතේ කියන්නේ. ඒකකට මෙලවම මෙලවදීම දුක දැනීම කියන මේ ජරා මරණ ආදී ජාත භූත tattwen නිදීමක් තිබෙනවා කියන කාරණේ අවශ්‍යම අවධානය කළ යුතු දෙයක්. අන්නේ නිසා තමයි මෙතන මේ අතිවික්‍රම වදාතන් අභූතන් ආදී වශයෙන් දක්වලා තියෙන්නේ. නමුත් මේ ඉද කියන වචනේ අවධාරණය කරන විට සාමාන්‍යයෙන් මේ නිර්වාණය ගැන සාකච්ඡා කරන බොහෝ අති කියන වචනේ අවධාරණය කරගෙන නිවන ප්‍රමාර්ථ වශයෙන් තිබෙන දෙයක් සුසංගය. ගුණම ජීවිතන දෙයක් ඇතුළත දක්වන උත්සාහ කරනවා. නමුත් මේ මේ මේ ධාතු සං සූත්‍රය අපි පෙන්වන කල මඤ්ඤණාදී බඳු සියදීන පැහැදිලි වෙනවා. ඒවා ගැඹුරින් ගත යුතු අර්ථවත් වචන කීපයක් මෙතන තිබෙන්නේ. අජාතං අභූතං අගතං අසංකතං. මේ සිතින්ම මවාගත්තු භවයක් භවයට සිතින් ඇති කරගත්තු විචාරයන්ට ගොඩක් මෙතන තිබෙන්නේ. ඒක ඒවා නැති කළ යුතු මේ සිතුවීමයි. මේ සිතෙන්මයි. මේ බලන්න මෙතන කියන්නේ එතකොට ඊයේ කියන්නේ මේ මේ ධාතු බංග සූත්‍රය දැන් අපි ආයෙත් ධාතු බංග සූත්‍රයේ තවත් අංශයකට කියමු කරමු මේ ධාතු බංග සූත්‍රයේ අද කෙලවරණුයි අපි මේ විග්‍රහය පටන් ගත්ත මනෝකාද මඤ්ඤණාගෙන බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන පාඩුව ගැඹුරක් නිසායි. නමුත් මේ සූත්‍රයේදී බුද්ධ සාරි ස්වාමීන් වහන්සේට අත්වශයෙන්ම බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ මේ මඤ්ඤණාවන්ගෙන් සිත හදා ගැනීම එක්තරා ප්‍රමාණිකුල ප්‍රතිපදාවක්. ඒ වහතුරු වයන් දුකුසෝ කියලා මාන මේ මේ කුෂාදී හඳුන එක්කනා. ධාතුන් හතකින් සමන්විත කෙනෙක් කියලයි බුදු දානන් වහන්සේ මේ දේශනාව ආරම්භ එතකොට මේ සත්‍ය සංකල්පය මේ සත්‍යය කියලා කියන්නේ මේ අනිත්‍යයට වඩා ඇත්ත වශයෙන්ම පිටින කරත්තා ඒක වගේ මේ ලෝකයේ අහිතන්නේ. ඒකට මේ සත්‍ය සංකල්පය නිදීමට බුදුරජාණන් වහන්සේ මේ ධාතු බංග සූත්‍රයේ කුසල සාන්නාන්තික කළ දේශනාවේදී කලේ මොකද්ද මේ පුරුෂයා කියන කෙනා ධාතු හයකින් සමන්විත හැටියට මොනවද පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඤ්ඤාණ කියන මේ ධාතු හයෙන් සමන්විත හැටියට අරගෙන ඒත් ධාතුවේ සිත නිතිදා විරාග වශයෙන් නැස් කර ගැනීමේ ක්‍රමය ඉතාමත්ම සරලවන්දමින් මේ සූත්‍රයේ දක්වලා තිබෙනවා. අපි මේ දේශනා මාලාව ආරම්භ ප්‍රකාශ කළා. මේ ධර්මයේ ගැඹුරු දැකිය හැකි නිර්මල වූ සරලත්වය තුළින් කියලා. සංකීර්ණත්වය තුළින් නෙවෙයි. අත් වශයෙන්ම මේ සූත්‍රයේ තිබෙන්නේ එදඟු මේ සරල ස්වરૂපය. අසු කාණියක බෞද්ධ දාර්ශනිකයන් එක්තරා කාල්පනික පරමාණුවාදයක් ඔස්සේ යන්නේ සංකීර්ණ බවට පත් කරගත්තු ධාතු කර්මස්ථානය මේ ධාතු බංග සූත්‍රයේ දක්වන සානත්ම කරලාන්දුනේ. මේ ප්‍රත්‍යක්ෂයකට කෙනෙකුට තුනින්ම ප්‍රත්‍යක්ෂයට ලං කරගන්න ඇති ඇති අංගමු. නිරසනක් වශයෙන් ගතොත් දැන් පසු ධාතුව ගැන විස්තර කරද්දී බුදුමාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ මේ ආධ්‍යාත්මික කටයුතු පිළිබඳව නිදසුන් හැටියට දෙන්නේ මේ කාටත් පහසුවෙන් තේරුම් ගත හැකි මේ ශරීරයේ සූතාදීන වූ කෙස්ලන්ිය දස්සාදී එකටස්. මාංගපත හිතාතුවට අමුතු මුදසුන් අවශ්‍ය නැති නිසා ඒවා දීලවත් නැහැ. ඒකෙන් දුර හිතා ගන්න පුළුවන්. අමුතු පරමාණු ආදියක් ඔස්සේ ගිහිල්ලා නැහැ. නමුත් එක්තරා විශේෂ වැදගත් මූල කර්මයක් බුදු පියාණන් වහන්සේ මතක කළ දෙනවා. යාචේර කුමන අධ්‍යාත්මිකාකට විදාතු යාච බාහිරකට විදාතු පඨවි ධාතු රූපා සංමේතං මම නේසෝ හමස්මි වනේසෝ වත්තාපි යෝමේතං වථාදූතං සම්මප්පඤ්ඤාය දක්ඛප්පං යෝමේතං වථාදූතං සම්මප්පඤ්ඤාය විස්වා පඨවි ධාතුවා දිත්තං විරාජේති පඨවි ධාතුවා නිද්දෙන්දති පඨවි ධාතුවා සුත්තං විරාජේති උපාදී තුන යාචේර කුමන අධ්‍යාත්මිකාකට විදාතු යාච බාහිරකට විදාතු පඨවි ධාතු රූපා යම් ආධ්‍යාත්මික කටයුත්තක් වේද යම් බාහිර කටයුත්තක් වේද මේ දෙකම සුදු පටවි ධාතුව බව සංයෝගයෙන් හේසුමක් නොමේසෝ ආකාරී වෙනසක් අසාධුත සම්පන්නය දැක්කපා මේ මගේ මේ මගේ නෙවෙයි මේ මම නෙවෙයි මේ මගේ ආත්මය නෙවෙයි කියලා යනුවෙන් සත්‍යය යථා භූත වශයෙන් සත්‍ය කරදී සම්මත ප්‍රඥාව මනානුවනි දක්ඛබ්බං යදින්සේ යෝනිතං යථා භූතං සම්මත ප්‍රඥාය විශ්වාස මෙති යථා භූත වශයෙන් සම්මත ප්‍රඥාවෙන් දැක පරම තහතිය නිද්දෙන්දති පරම ධාතු ආචිත්තං විරාජෝ සීරාජෝති පඨම ධාතුව පිළිබඳව කලකිරීම පඨම ධාතුවෙන් සිත මාත් කරගන්නේ විරාග වශයෙන් සිත මාත් කරගන්නේ එතකොට මේ මේ මූල ධර්මයයි මෙතන ඉතාමත්ම වැදගත් වන්නේ මේ සූත්‍රයේ අර පරමාණු ආදයක් නෙවෙයි මේ සංසාර වටය කියලා කියන අපි කලින් සඳහන් කළ අර ගියසුලිය නතර කිරීමේ රහස තමයි මේ අධ්‍යාත්මික බාහිර වේගය බිඳින්නේ මේ අධ්‍යාත්මික බාහිර දේහයේ උදයින් මේ සංසාර දේසුලිය ක්‍රියා කරන්නේ. දැන් දේසුලියට ඇත්ත වශයෙන්ම අතුලකට පිටට තියෙන වතුරම. නමුත් මෙතන මහා ජවයක් මහා ක්‍රියාකාරීත්වයක් උපදවනට ගොඩක් තිබෙනවා. ඉන්නකම මේ පුද්ගලයා පිළිබඳව මේ අපේ ශරීරයේ තිබෙන පටන්දාතුව, බාහිර තිබෙන පටන්දාතුව. නමුත් මේ දෙකේ අතර මහා පරතරයක් තියෙනවා. ඒක සාමාන්‍ය පුද්ගලයාට තේරෙනවා. ඒ මතකයි මේක අර විඥානයේ කියන මායාත්මක ස්වરૂපය නිසායි. අපි කවදාවත් සූත්‍ර බාහිර දේශනා රාජ්‍ය කීපයක් ප්‍රකටලා මේ විඥානයක් නාම රූපයක් අතර සම්බන්ධය තුන්සුන්දී ඒ නාම රූප පිළිබිඹුව ගැන ප්‍රකාශ කළා. මේ ආසයි කවුරුත් කියන හිතා ගන්න පුළුවන්. මේ හරියට කණ්ණාඩියක් ඉදිරියට ගියොත් ඉතින් ඉදිරියට ගියාම කෙනෙක් ඒ තමන්ගේ ඡායාව දැකලා ඒකම මම මේ මදි ඒසෝ අහන්නත් නෝමමයි. ඒසෝ නියත් අනේ මගේ ආත්මයයි කියලා කියනවා වගේ ලෝකයා අර සංඥාමාන දෘෂ්ටි වලින් සත්‍යයෙන් සංඥාමාන දෘෂ්ටි වලින් කියන්නේ අර අධ්‍යාත්මික බාහිර දේශය තහවුරු කිරීම. ඒකන් මම කියලා කියනකොට මේ මගේ මේ වෙනමයි මම වෙනමයි. ඒසෝ අහන්නත් මේ මම වෙයි මේ මගේ යාගේ හරියටම කන්නාදී කියන ඒ ප්‍රතිබිම්බය පිළිබිඹුව දිහා බලලා ඊට ඇලුම් කියන එහෙම නැත්නම් ඊට ඒ සමග ගැටීම් ආදී වශයෙන් ඇති කරගන්න ඒ කාර්යය කරනවා කියන්නේ හිතා ගන්න තියෙනවා. ඔන්න ඔක්කොම එකට තියෙන්නේ අධ්‍යාත්මික බාහිර භෝධිය දුඟල් දුඟල් දුඟලීමක් නැති නිසා මේ සාමාන්‍ය බුද්ධයාගේ సంతානය. ඒකට සංයෝග දෘෂ්ටි වලින් ඒ අධ්‍යාත්මික බාහිර භෝධිය පැවිදිට සමු වෙනවා. ඒක ඒ බිඳදීම සඳහා තමයි මෙන්න මේ ධාතු කර්මස්ථානයේ උඩට ඉතිරිවන්නේ මේ මූල ධර්ම වලින් කියන වාස්තු මතු කරලා දීලා තියෙන්නේ. ඒ කාරණේ අපිට තවදුරටත් පැහැදිලි වෙනවා. මේ පඨම ධාතුව පිළිබඳව ඒගොල්ලෝ මානසික ධාතුන් පිළිබඳව අර අධ්‍යාත්මික බාහිර දේවිය දුඳලි දුඳලි දුඳලි ඇති දුඳලි ඇතිව සිත විමුක්ත වෙන බව. අකායකුට කියන ගාථා වෙන ගාථා එක්තරා වටිනා ගාථාවකින් අපිට පැහැදිලි වෙනවා. කාලකුට කියන මහන්සිය ඒ අහත්ත්වයේ පිළිබඳව සමන්දී ප්‍රාර්ථනා අරද මම කවදානම් රහත් වන්නේද කියන අදහස කවියට නැන්නේ එනංගමින් මෙන්න මෙහෙම ප්‍රකාශ කරනවා. අදානුපත්‍යෝක තිනේ ලතාතෝ ඛණ්ඩේ විදේහං අමිතෝක ධම්මේ අධ්‍යාත්මිකානියෝච බාහිරානිච සමන් සුලියං අධිරං අදානි. අඩාරු කට්ටියට තියෙන ලතාවක දීකදලිත කනකොලක වැල්ද අන්දේ ඉනේ මේ ස්කන්ධයන්ද ආධ්‍යාත්මික ආධ්‍යාත්මික හා බාහිර වූ අතුලත හා පිටත වූ අන්තිමට සම්මේ සමදයක්ම මේ අප්‍රමාණ ධර්මයන්ද මේ සමදයක්ම අවදානම් අ සමන්තුලේ යන සංජාන කදාවේ අධ්‍යාත්මික ආධ්‍යාත්මික ආයතන හැමදේක්ම කවදානම් සමතල තේනය කරන්ද සමකොට සිරා බලන්ද මේ කියන්නේ මේවා සමහැදියට ඇතුළතත් පිටත් මේ සමහැදියට තුනින් රහත් අවස්ථාවේදී ඒකම තමයි කියලා අදිමත තීරගාත්‍යත්‍යතාවු ප්‍රකාශ කළේ කිනපත්ත තමන් ලෝකං යදා පඤ්ඤාය දක්වති මමත්තං සුවකං උද ආදී වශයෙන් කිනපත්ත තමන් ලෝකං ලෝකය සමතල ආ දීකදුවේ සමාන කරා මේ මේ ස්කන්ධ මේ සංකල්ප ස්කන්ධ ලෝකයක් බාහිර මේ සංකල්ප ශරීරයක් බාහිර දින දේවලු ඒකම හැටියට සැලකීමේ අවස්ථාවයි. ඒකට පතරි ආපෝ තේජෝ ආයෝ පිළිබඳව අර ජීවිතාත්ම සරල නිදසුන් ආශ්‍රයෙන් බුදු පියාණන් වහන්සේ ඒ ඒරන් සිත මුදා ගන්න ආකාරය පෙන්වනවා වගේම ආකාංශ ධාතුව ගැන ආකාංශ ධාතුව ගැන දැක්වීමේදී බුදු පියාණන් වහන්සේ ඉදිරිපත් කරන්නේ මුදසුන් හැටියට ඉදිරිපත් කරන්නේ මේ කාඩක්කකට විතර ශරීරයේ විතරස්ථාන කීපයක්. මේ කාන්ති දුරුනාති දුරුමෝති දුරාදී ආධ්‍යාත්මික ආකාශ ධාතු දැකීමට වෙන නිදසු. ඒ නිසා භෞතික විද්‍යාඥයන් වගේ අනුදක්න වලට හසු වෙන යම්කිසි සියුම් ආකාශ ධාතුවක් ගැන නෙමෙයි බුදු දහම. ඒකට කියන්නේ නැත්නම් ඒක අනුවිශ්ව නිසා වෙන්නේ. මේ සම්මර්ෂණ විදිය සඳහා ඒකට ඒක අනවශ්‍යයි. මොකද මේ සංඥාව මෙතෙන් හරි මතක් කරගන්න කාරණයක් තමයි මේ සංඥාව නිරුද්ධය. ඒකම නැවතට බෙදාගෙන ගියත් රූපයක් ආකාශයක් හරියට චිත්‍රයක් පසුබිමක් වගේ එකිනෙකට සාපේක්ෂයි. චිත්‍රයයි පසුබිමයි වගේ එකිනෙකට සාපේක්ෂයි නිරූපය සහ අවකාශය කියන සංඥාත්මක මේ චිත්‍රය පිළිගන්නේ මේ විඥාන රාමුව ඇතුලේ. අන්න ඒ කාරණේ අපි මේක වඩාත් පැහැදිලි කිරීම වශයෙන් අපිට මතක් කරන්න පුළුවන්. දැන් ඒ විදර්ශනා වශයෙන් මේ ප්‍රශ්නේ විසඳන්න කලින් මේ මේ විසඳීමට උත්සාහ කළ ඒ අතීත යෝගීන් මෙහෙම සමතයෙන් සමත මාර්ගයෙන් මේ ප්‍රශ්නේ විසඳන්න විසඳීමට නිදීමේදී ඉස්සල්ලාම කලේ ඒ රූපය රූප සංකල්පය යටපත් කළා. පළමුව රූප ඥානවලදී ඊළඟට අරූපය ඥානවලදී ඒ රූප ඉවත් කළාට පස්සේ ඊළඟට පළමුවෙන් ආකාරය. දැන් මෙතන ඉතාමත් හොඳ කාර්යයේ නිදර්ශනයක් තමයි දැන් අසිනම අසින නිමිත්ත ඉදිරියලා එතන තනින ආකාශය අරමුණු කරගෙනයි ආදාතන අනන්ත ආදාතන අනන්තං කියලා ඒ ආදාතන අනන්තයනේ කාලේ විකෘති කරගත්තා. ඉන්න අපිට තේරෙනවා අර රූපනි රූපය ඉවත් කරාට පස්සේ එතන තියෙන අවකාශය. ඒක අනන්තය ඒක සිතක් කරනවා. මේක මේ මේ සිතක් කියන නිසා අපිට තේරෙනවා මේ ආකාශයත් මේක සංකතයක්. සංකතය කියලා කියන්නේ අභිසංකතයෙන් අභිසංකේත එකක්. ඉතින් මොනවාගත්තු දෙයක්. එතකොට මෙන්න මේ බුදු පියාණන් වහන්සේ නම් දැක්වේ එකම අසංකල්පයක් නිවන. නමුත් පසු කාලීන දාර්ශනිකයන් උත්තම ඥානලක්ෂයට කන්‍යාද කියතෝ ආකාශයට සංකල්පයක් පිට හඳුන්වන්න පටන් ගත්තා. මේ මේ සිතට සිතට සම්බන්ධය ගැන දැකීමක් නැතුව හේතුපත්ති කියනවා නිකන් පිටට කියන දේවල් හැටියට දැකීමකින් වෙන්නේ. ආකාශය සංකල්පයේ දෙන්න දෙන්න මෙතන තියෙන සමපේක්ෂකත්වය. නිරු චිත්‍රයක් පසුබිමක් වගේ ආකාර රූපයක් අවකාශය සාපේක්ෂයි මේ හැම එකක්ම ඉදිරිපත් කෙරෙන්නේ මානසිකාරයි මානසිකාර සම්බවතබ්බේ ධම්මා මානසිකාරයට මේ හැම දෙයක්ම සම්බ වෙනවා අන්තරි විදේශනාක පෙර කල්පනා කළොත් දැන් පොඩි ඇලක ඉතාමත්ම ප්‍රතිපීතන අංග දෙකක් තමයි ධජය පතාදියයි ගදිය කපල ඉවර වෙනකොට පතාකයක් ඇතිලා තියෙනවා. පතාකේ කපල ඉවර වෙනකොට ගදියක් ඇතිලා තියෙනවා. සංකේ දෙකම ඇතිලා තියෙන්නේ මානසිකාරය නිසා. මානසිකාර සම්භාව සබ්බේ ධර්ම. අර ගදියෙන් වත් කරපු කෑල්ලයි අර පතාකේ හැටියට තියෙන්නේ. එන්නේ විදිහට ඒ විදිහටම තමයි අර රූපයේ අවකාශය. මොනවාට සාපේක්ෂ ධර්ම. එතකොට මේ මොනවාට හිතා ගන්න පුළුවන් අර ආකාශ ධාතුව. ආකාශ ධාතුව ගැන මේ පසුකාලීන සංකල්ප දුරුක ඒ මූලික සිද්ධාන්තවලට මූලික ධර්ම උද්දකන මූලික සිද්ධාන්තවලට විරුද්ධයි. අර අසංකතිය ගැන පැහැදිලි අවබෝධයක් නැති නිසා වෙන්න ඕන වෙන්න මූලික ව්‍යාකූලත්වයක් නැහැ. ඊළඟට අපි මේ සූත්‍ර දේශනාව ගැන කවුරුත් යමක් ප්‍රකාශ කරනවා නම් අර පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ කියන මේ ධාතු පහෙන් සිත මෑත් කරගත්තට පස්සේ ඉතිරි විඥානය ඉතාමත්ම පිරිසිදු එකක්. ඒ විඥානයෙන් දහිඥානයේ සාමාන්‍ය කෘත්‍යය තමයි යමක් වෙන් කර දැනගැනීම. මොකද පිටයි මොකද බහිරතයි ආදී වශයෙන් වෙන් කර ගන්නවා. එහෙමත් නැත්නම් මේක සත්‍යයි මේක දුකයි දුක්ඛිත වේදනාවක් මේක උපේක්ෂා වේදනාවක් ආදී වශයෙන් වෙන් කර ගන්නවා දැන් එතකොට අර බාහිර විඥානයේ කෘත්‍ය හැටියට පෙනෙන දේවල් දැකීමට උපකාර වන නාමක සංඥාට උපකාර වන අර පතරි ආභෝධයේ ආවෝ ඒවා සියල්ලම ඉවත් කළ නිසා දැන් විඥානයේ පිටිතුරු වෙලා තියෙන කෘත්‍ය කුමක්ද සුඛ දුක්ඛ අදුක්ඛ නිස්පති කියලා කියන අර වේදනාවේ තුන් ආකාරය ඒවා පිළිබඳව වෙන් කර දැනගැනීම පමණයි. ඒකට මුනිවරය උපින්ත තනියෝරය ඒ මුනිවරය දායි ප්‍රතිපදාරුනේ තාත් දුරට ගන්නේ මුනිවරය ඊළඟට කරන්නේ මොකද්ද? අර සතතු අදුක්කමස් කියන ඒ වේදනා ඒ විවිධ වේදනාවල් විවිධ වේදනාවල් ඒ ප්‍රත්‍යයන් ඒ ස්පර්ශයන්ගේ ඇති වෙන හැටි නැති වෙන හැටි බලමින් ඊළඟට ක්‍රමස්වලින් සුඛ උපේක්ෂාවට කියනවා. ඊටාත්ම ප්‍රබෝෂර උපේක්ෂාවට කියනවා. ඊළඟට උපේක්ෂාව පවා මන්‍යන වශයෙන් අල්ලගෙන අල්ලා නොගැනීම නිසා ඒ වේදනාවන් පිළිබඳව ඇති අල්ම ඒවා ඒවා ඒ අල්ම පවා දුරදීනේ. ඒකට කියන්නේ විසංයුක්ත සංගතියේදී ඒ සුඛ දුක්ඛ ආදී වේදනා විඳීමදී ඒවා පිළිබඳ එක්තරා විසංයෝගයක් වෙන්දීමක් ඇති කරගන්නවා. ඒතන ඒ වඩාත් ඉය සඳහන් වෙනවා සුඛ දැන් සුඛ වේදනාවක් එනකොට ඒ ගැන හිතනවා අනිත්‍යාදි පජානාති අනාජ්ජෝතිකාදි පජානාති අනදිනාදිකාදි පජානාති මේ සැප වේදනාව අනිත්‍යයි ඒ මානෙ දුර වෙනවා අනාජ්ජෝතිකයි ඒ දෘෂ්ටි දුර වෙනවා අනාජ්ජෝතික කියලා කියන්නේ මේ මේ නා බැඳීම කියන අදහසයි අනදිනාදිකාදි කියලා කියන්නේ මේ පිළිබඳව මාතුල සත්‍යයක් නැහැ එන විදිහට ඒ ක්‍රමයෙන් රහතන් වහන්සේ ඇත්ත වශයෙන්ම රහත්ත්වයටපත් වීමේදී දෙන්නේ අර විඥානයක් විඥානයක් විඥාන ධාතුවක් නිරුද්ධ කිරීමේ අර සැප දුක් දුක් මාසෝ කියන වේදනා තුන දුන් කරගෙන ගැනීම සඳහා උපයෝගී වන විඥානය පවා ඒක කෘත්‍ය නැති කරනවා කියලට අර ඒවයි විරත් වීම නිසා ඒ විසංයුක්තය කියලා කියන්නේ එතන ඒ පිළිබඳව විරාගය ඇති කරගන්නේ. එතකොට මේ මේ ධාතු බංග සූත්‍රයෙන් අපිට ඉතාමත්ම හොඳින් පැහැදිලි වෙනවා මේ මඤ්ඤණා පිළිබඳ ප්‍රශ්නය මේ නිවැරදිව කොයිතරම් බලපානවද කියන එක නිවැරදි පිළිබඳ ප්‍රතිපදාවට ඒ වගේම සම්මරතනක මේ මන්නා නොකිරීමේ පිළිවෙත හඳුන්වලා කියන්නේ අතන්මයතා නම. අතන්මයතා. ලැබුම් සංගීය කප්පිරිස සූත්‍රයේදී බුදු පියාණන් වහන්සේ මේ මන්නා නොකිරීමේ පිළිවෙත හඳුන්වන්නට ඔයගල පිළිගන්නේ මේ අතන්මයතා කියන වචනයයි. සත්පුරුෂ බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන නියම සත්පුරුෂ පුද්ගලයා ඒ කියන්නේ සත්පුරුෂ කියලා කියන්නේ සාමාන්‍ය ලෝකීය අර්ථයෙන් නෙවෙයි ආර්ය පුද්ගලයා කියන ඒ හැඟීමෙන් ඒ අදහසින් සප්පරිසෝච ප්‍රෝධිකව ඉතිපටිසංසුක්ඛති මේ සංඥා නාසඤ්ඤා කරන සමාපත්තියදී කෝ අසඤ්ඤතා උත්තා භගවතා යේනෙහි මඤ්ඤන්තු තතෝ තං හෝති අඤ්ඤතායි ඉතින් සත්පුරුෂයා කල්පනා කරන්නේ මේ සංඥා නාසඤ්ඤා කරන සමාපත්තිය ලබා ගත්තත් මෙන්න මේ විදිහට භාග්‍යතුන් වහන්සේ විසින් මේ සංඥා නාසඤ්ඤා ගැන සමාපත්තිය ගැන මේ තරම් ජීවන සමාපත්තිය පිළිබඳව පවා අකම්මිතාව ප්‍රකාශ කොට තිබේ. යෝනියෙහි මඤ්ඤති සතෝතං හෝති අඤ්ඤාය ආදිපාඨේ යම යම උපකාර කරගෙන මඤ්ඤනා කරයිද ඒ සාමය අඤ්ඤතාවායක වෙනස් බවකට තන්නේ කියලා මෙන්න මේ අවවාදය ඇතුළේ එතකොට මේ අසන්නෝ කියන වචනය අපි විග්‍රහ කරන තරක් මේක සමහරවිට පැහැදිලි වෙන්නේ නැහැ. දැන් සංඥා කියලා කියන්නේ සද්මය දැන් අපිට ඊටවත්ම පැහැදිලි වෙන්න තමයි රන් නොරිදීම ආදී වචන තිබෙනවා. පාලියෙන් කියනවා නම් සෝවන්නමය, රජතමය, අන්‍යව වචන තමයි මෙතන මේ මොන කියන්නේ සංඥය. සංඥය කියලා කියන්නේ ඒකට සද්මය. මේ මුන් කියන්නේ දැන් යම් කිසි දෙයක් පිළිබඳව තණ්හාමාන දිට්ඨිය වශයෙන් අල්මක් ඇති කරගත්තම ඒදී ඒදී හා ඒ අල්ම ඇති කරගත්ත පුද්ගල එකෙක් බවකක් බවටපත් වෙනවා. ඒ අල්ල ගැනීම නිසා අරමඤ්ඤාව නිසා අන්තිම තමයි නිව සංඥා ආසංඥා සමාපත් සමාපේ සංඥා ආසංඥා වල සමාපත්තිය පිළිබඳව මඤ්ඤාව ඇති කරගත්ත කෙනෙක් ඒ පිළිබඳව කියන්නේ මම නිව සංඥා ආසංඥා කරන ලාභියෙක් කියලා ඒ පිළිබඳව මානය ආදී ඒ ක්ලේශ ධර්ම ඇති කරගන්නවා. ඒකද නිවන සංඥා සංඥා සමාදයෙන් පිරුණු ඇතිය අන්න ඒක ඒක නැත්නම් ඒක උතර විපර්යාස ආදීකට මුහුණ දෙන්න සිදු වෙනවා. ඒ නිසා තමයි බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ ඉන්නේ නිවන සංඥා සංඥා කරන සමාපත්තිය පිළිබඳව පවා අසංඥතාව සුදුකල යුතු බව. ඒකට අසංඥය කියන වචනේ යොදනවා. රහතන් වහන්සේ පිළිබඳව උත්තරාර්ථය කිසිවක් පිළිබඳව සම්මියතාවක් නැහැ. කිසිම දෙයක් පිළිබඳව උපාදාන අල්ලා ගැනීමක් නැති නිසාම ඒ අල්ලාගෙන ඒ අල්ලාගත් දෙයට සම්බන්ධයක් නැහැ. අල්ලාගත් දෙය ඔස්සේ මේ රහතන් වහන්සේ හඳුනා ගන්නට බෑ. මේ බව ප්‍රකාශ කරන උත්තර ගාථා ධර්මයක් සඳහන් වෙනවා අනුත්තර නිකායේ ඉතිනිපාතේ දේවදූත වර්ගයේ පසංග මාරං අභිප්‍රේය අන්තකං දේශ කුසින් ජාති ක්‍රං පධානවා සෝ තාදිසෝ ලෝකවිදූ සුමේධෝ සබ්බේසු ධම්මේසු අසංයෝ බුදු පතන් මාරං අභිගෝය අන්තකං යෝච කුසී ජාති ක්‍රං පධානවා යම් දීර්යවන්ත මීරේ අන්තක නම් වූ ඒ කියන්නේ ජීවිත කෙලවර කරන අර්ථයෙන් අන්තක නම් වූ මායя නම ජයගෙන නද අභිභවා යෝච පුසු ජාතික්ඛය ජාතික්ෂය නම් වූ උපත ශෝකිරීමේ තත්ත්වය ස්පර්ශකලෝද නෝදීන ස්පර්ශකලෝද පුසු එතන වැදගත් වචනයක් උතන යෝච පුසු ජාතික්ඛයන් පදානවා ජාතික්ෂය තත්ත්වය ස්පර්ශකලයි සෝ තාදිසෝ ලෝක විදූසනෝද ඒ සාදී ගුණයන් ලෝකේ අවබෝධ කරගත් සංඥාවන්ත මුනිවරයා සබ්බේස ධම්මේසු අතම්මයි හැම දෙයක් පිළිබඳවම අතම්මයි මෙන්න මේ අතම්මතාවට අතම්මතා කියන අදහසම තවත් ආකාරයකින් අපට ඉදිරිපත් කරන්න පුළුවන් අර විච්ඡසුත මුත විඤ්ඤාණ පිළිබඳව නොඇල්ල. මේකේ මතු කරගන්න පුළුවන් වටිනා සූත්‍රයක් තිබෙනවා. සාමාන්‍ය ගැඹුරු සූත්‍රයක් නේද සැලකෙනවා. සුදාන පාළියේ දෝධි අධ්‍යයේ වෙන ධාර්ය සූත්‍රය. ධාර්ය දාර්ශනික කාවසතුමා සුපාරක පත්නේ ඉඳලා බොහොම ඈත් ඉඳලා බුදු පියාණන් වහන්සේ සුවාගෙන දීපනාරාමයේ එන්න එනකොට බුදු පියාණන් වහන්සේ කින්දට ඇතුළු වෙලා ඒ තමන්ගේ නොයසීමක් කම නිසා දුවගෙන ගිහිල්ලා බුදු පියාණන් වහන්සේ හැමෝම හැටිය ගඟවැටිලා ඉල්ලා හිටියා අනේ මට දේශේතු සුගතෝ ධම්මං දේශේතු භවයා ධම්මං ආදී වශයෙන් මට ධර්ම දේශනා කරන්න මට දීර්ඝ කාලයක් වාසිත ලැබෙන්න සිටිලා ඒ අවස්ථාවේ බුදු පියාණන් වහන්සේ පළමුවෙන්ම මේක මේ අවස්ථාව නෙවෙයි අපි මේ පින්දපාතේ වදිනවා කියලා උද්දේශ වාක්‍ය ප්‍රකාශ කළා. මොකද සමාජික කෙනෙකුට හිතා ගන්න බැරිවෙන්න පුළුවන් මේක බුද්ධ ඥානය මහා කරුණා කරුණාව ඥානයක් අනුව කළපු එක්තරා විශේෂ උපක්‍රමයක් වෙන්න ඕන. ඒ කියන්නේ අර බාහිර කාර්යීය සාමසවාදී ඉක්මනටම ඉවරවීමට හෝ ඉන්නක් නැත්නම් ධර්ම ගෞරවය පිහිනීමට ධර්ම ගෞරවය ඇති කරන සංවේගය ඇති කිරීමටයි බුදු පියාණන් වහන්සේ අර ප්‍රතික්ෂේප කළ කරුණාවේ අරකට පළවෙනි වරක. ඊළඟ දෙවෙනි වරකත් මේ ඉල්ලා හිටියා මේ වායු දාරු කුරුකවසුවා මට මේ දේශනා කරන්න ධර්මය කියලා. ඒ අවස්ථාවේ බුදු පියාණන් වහන්සේ ඒ අවස්ථාවේ ඉල්ලා සිටියේ මම දන්නේ මගේ ජීවිතය කොල්ලලා නැතිද කියලා. මම දන්නේ භාගතුන් වහන්සේගේ ජීවිතය කොල්ලලා නැතිද කියලා. ඒක නිසා මම දෙන්නාට ධර්මය ටිකක් කියන්න කියලා. එනිසා ඉලවස්ථාය කුරුමානසට දුසුවා තුන්වෙනි වරට කළ ඉන්න අනුයි ඊළඟට බුදු පියාණන් වහන්සේ මේ දේශනාව මේ බාහිත කළ සිටි බුදුමාන්දමේ ධර්ම උපදේශයත් ඒක ඉතාමත්ම සංකීර්ත සංකීර්ත ධම්ම දේශනා කියලා සඳහන් වෙනවා මේ බාහිර ධර්මයේ කිප්පාදීනා ගැනට කියන්නේ ඉතාමත්ම ඉතාමත්ම භාෂාව ඉතාමත්ම ඉක්මනින්ම වනපොතහලමේ ශක්තිය ඇති කෙනෙකු නිසා බුදු පියාණන් වහන්සේ කෙටි දේශනාවක් ප්‍රකාශ කළා. තස්මාදී බාහ්‍ය තස්මාදී බාහ්‍ය ඒකං සිතිතබ්බස්. දුක්ඛේ දුක්ඛමත්තං භවිස්සති. සුඛේ සුඛමත්තං භවිස්සති. මුතේ මුතමත්තං භවිස්සති. විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං භවිස්සති. ඒකං හිතේ බාහ්‍ය සිතිතබ්බස්. යත යත භාහ්‍ය ඒ යතෝ සුභෝ සුභාය විච්ඡේ විච්ඡමත්තං භවිස්සති. සුතේ සුතමත්තං භවිෂති මුතේ මුතමත්තං භවිෂති විඤ්ඤාතෝ විඤ්ඤාතමත්තං භවිෂති සතෝ සංදාහිය නැතේන යතෝ සංදාහිය නැතේන සතෝ සංදාහිය නැතක්ඛ යතෝ සංදාහිය නැතක්ඛ සතෝ සංදාහිය නේද ඉහ නසුරං න නෝග්නමන්තරේ ඊසේරන්තු දුක්ඛ උච්චරය දේශනාව මේ අරහත් වෙන මේ දේශනාව අහනත් එක්කම අකල ඉවරනත් එක්කම ආයු ධාර්මීය සාධකතුමා ඉහළම රහත් වුණා. එතකොට මේ දේශනාවේ ගැඹුර අපිට අන්තර හිතා ගන්න පුළුවන් මේ උත්තරම් දුකලා. මෙතන ඉස්සරම අපි මේ මේක සිංහලෙන් තේරුම් ගන්න උත්සාහ කරමු. ප්‍රශ්නාතිශයේ බාහ්‍ය ඒවා සිද්ධාර්ථ. අර ආරම්භක අයිතිකල දීරෙන් බැරි වුණා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. අමුතර ඕන්නේ නම් ඕන්න අහගන්න කියලා කියනවා වගේ ප්‍රශ්නාදිය දේවායි ඒවන් පිටිකපක්. එහෙනම් බාහ්‍ය ඔබ මෙහෙම හික්මෙන්න. දුක්ඛේ දුක්ඛමස්සං පරිසුති. දුක යෙහි අතරෙන් දුක දෙවි කියනකට වඩා මෙතන දුක යෙහි කියලා කියන්නේ. දුක යෙහි දුක බව පහන නොවන්නේය. දුක්ඛේ දුක්ඛමස්සං පරිසුති. දුක ඒ කියන්නේ දක්නාලද්දී දක්නාලද බවම අන්නේ කියනවා. දුක්ඛේ දුක්ඛමස්සං පරිසුති. සුපේසුකමත්යන් දෛත්‍ය සාසන ලද්දී අපින් අද බව කොහොමවත් නෙවෙයි. මුතින්තුමත්යන් දෛත්‍ය මුත කියලා කියන්නේ අර දිවෙන් නෑයෙන් අයින් ලැබෙන ස්පර්ශ පිළිබඳව උතුම තම අල්ලලා තමයි මේ මුත කියලා කියන්නේ දැන දැනෙන බව. ඒකකොට දැනෙන දෙහි දැනෙන බව කොහොමවත් නෙවෙයි. එහෙම නැත්නම් දැනෙන්නේ දැනුමෙහි දැනුම බව පමණක් නොවන්නේ විඤ්ඤාත විඤ්ඤාතමත් සංකල්පසිතී. දැනගත් දෙහි දතු යෙහි කියලා කියනවා අපි එකට දතු යෙහි දත් බව ගන්නක් වන්නේ. ඒවන් හිතේ බාහිර චිත්තයක්. මෙන්න මේ අන්දමටයි බාහිර ගොවිසුදු කියන්නේ. ඒ දෙකකට ආර්ය ප්‍රධාන වශයෙන්ම ආර්ය ප්‍රධානෙන්න බුදු පියාණන් වහන්සේ මේ මේ බ්‍රහ්මායි වාර්තිය සාමතුලා ආමන්ත්‍රණය කරලා ජඹුරු ධර්මයක් ජඹුරු නිර්වාණ සත්‍යය ලැබුවා මේ පාඨයේ. ඒ වගේ බාහිර චිත්තයක්. ඊළඟට ප්‍රකාශ කරන මේ ශික්ෂා මාර්ගයේ අත් වශයෙන් මෙතන තියෙන ත්‍රිවිධ ත්‍රිවිධ ශික්ෂාවම ත්‍රිවිධ ශික්ෂාවම ආශ්චර්යමත් සම්පූර්ණයක් මේ සූත්‍රයේ. ඊළඟට බුදු දානන් වහන්සේ ප්‍රකාශ කරන අර අර ප්‍රතිපදාව කරගෙන ගියොත් ඔබට මොනවද වෙන්නේ කියන එක. සතෝකෝටි බාහිය විච්ඡේ වික්‍රමත්තං භවිසති සුතේ සුතමත්තං භවිසති විඤ්ඤාතෝ විඤ්ඤාතමත්තං භවිසති සතෝතං බාහියන තේන සතෝතං බාහියන තේන සතෝතං බාහියන තත් ඒ කියන්නේ යම් අවස්ථාවක් යම් විටක බාහිය ඔබට දුකෙහි දුක බව මනක් වන්නේද අසුරුන් අසුර බව මනක් වන්නේද දැන් දැන් බව මනක් වන්නේද දකුණු දත් බව මනක් වන්නේද සුද්ධාගිය කපු සංගාමිය දෙතේන එවිට ඔබට එයින් වෙයි. මෙතන අපිට කියන්නේ අමුතු ප්‍රායෝගික වචනවලින්. ඒක තමයි පරිවර්තනය කරන්නේ. කපු සංගාමිය නැතිව කියන්නේ එවිට ඔබ එයින් නොයි නොවන්නේ. ඊළඟට ලැබුණ සංගාමිය නැතිව යම් විටක ඔබ එයින් නොවන්නේද එවිට ඔබ එහි නොවන්නේද. කපු සංගාමිය නැත. යම් විටක බාහිය ඔබ ඉහිනවන්නේද එවිට ගාන්නේ ඔබ මෙතනක් නැත. මේව විතර නඹුරන් නෝබියමත් ඔබ මෙතනක් නෙවෙයි එතනක් නෙවෙයි දෙකන අතරක් නෙවෙයි ඒකේ වංශෝ දුක්ඛස්ස. නියම දුක හිතෙනවා. එතකොට මෙතන මේ ටිකක් ඉන්දියාවට අපි අපේ බොන්සිටි කරනවා මොකද වෙන තත්ත්ව කියන වචන පිළිබඳව මෙතන මේ තීන් කියලා කිව්වේ ඒක ඒක ඒ අදහස පැහැදිලි වෙන කාරණාවක් තමයි දැන් අපි මේ සම්මයෝ ආදී වශයෙන් වචන වලින් ප්‍රකාශ කළේ යම් කිසි දෙයක් පිළිබඳව ප්‍රශ්නාමාන දෘෂ්ටියෙන් අල්ලගත්තම ඒකේ අනුව ඒකේ යොල්ලනකොට මේ පුදුලක් වෙනවා ඒකේ පිළිවෙල ඒකේ අනුමයි මන්‍යලා කියන්නේ අන්න ඒ අදහස සඳහා තමයි තේනමන්නේ තේනමන්නේ ශ්‍රද්ධාවන්ත පින්වතුනි මෙම දෙසුම් පෙළ නොමිලයේ පින්වතුන් අතරටපත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි පින්වතුනි මෙම දෙසුම් පෙළට සවන් දීමෙන් පසු නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන් ධර්ම දානමය කුසල් රැස් කර ගන්නාමෙන් ශාසනාලයෙන් ඉල්ලා සිටිමු ඔබ සැමට තෙරුවන් සරණයි